එහෙමනම් දැන් සෑම දිනාම දැන් සීලය පිරිසිදුයි සීලය පිරිසිදුයි ශ්‍රද්ධාවෙන් සීල පාරිශුද්ධිය ඇති වෙලා තියෙනවා දැන් චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා පංච නීවරණ යට කර ගැනීම සඳහා කය ඍජුව තියාගන්න හෑන්ඩ් ෆෝන් ඕෆ් කරගන්න හෑන්ඩ් බෑග් තියෙනවා නම් බිමින් තියන්න දැන් ඇස් දෙක පියාගෙන ශරීරය ඍජු කරගන්න ඒ වගේම පහසු කරගන්න. ඍජු කරගත්තා කියන මෝල්ගස් ගිල්ල වගේ ඉන්නත් එපා. කෙලින් තියාගෙන පහසු කරගන්න. දැන් එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. එතෙන් සිට හුස්මටම අවධානය යොමු කරගෙන හුස්මෙහි දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිගයි දිගයි දිගයි කියලාම හිතන්න කෙටි ස්වභාවයක් දැනුනොත් කෙටිය කියලා හිතන්න නොදැනී ඉති සුඛ ඒකාංගතා සම්මානී සිත ප්‍රීතිමත්ව පවතිනවා ter 阿亚吞巴瓦蒂。 බලන්න දැන් සිටිවිලි ගලාගෙන එනවද? එහෙම නැතිනම් සිටිවිලි නැවතිලාද කියලා බලන්න. හිත නිදහස් වෙලාද බලන්න. දැන් ඉස්සරින්න දැන් ඔය හතරවෙනි ධානයට ගිහිල්ලා අදිෂ්ඨානියක් ගන්න ඕනේ Tamanට කැමති වෙලාවක් දීලා විනාඩි 10ක්ද 12ක්ද 15ක්ද ඔය විදිහට එතකොට මේ අදිෂ්ඨාන දුන්න වෙලාව තියෙනවනේ ඒ වෙලාව ඉවර වෙනකොටම කොච්චර අපි ධානයේ තුල ඉඳ හැදුවත් ඉන්න බෑ ඒ අදිස්ථානෙ දුන්න වෙලාව ඉවර වෙනකොටම ඔච්චර අපි දැඟලුවත් ඉන්න හම් වෙන්නේ ඉවර වෙනවා. ඒ අදිස්ථානය දීලා එතන ඉඳන් පළවෙනි හතරවෙනි ධානය හතරවෙනි ධානය ඈ සමාධිසිත උපේක්ෂකව පවතිනවා ඉහළට නැගී පවතිනවා කියලා මෙනෙහි කරමින් ඉන්න. එතකොට අපි කොච්චර එහෙම මෙනෙහි කළත් අර දුන්න වෙලාව ඉවර වෙනකොට ඉවරනවා. ඒතර නිකම්ම ඇස් දෙක අරිනවා. සමාධිය ඉවර වෙනවා. එතකොට දෙක සමාධිය ඉවර වෙන හැටි අපි ඇස් දෙක ඇරලා ආයෙත් ඔහාම ඇස් දෙක පියාගන්න ඕනේ. ඒක පාරට අරගෙන ඉන්න එපා. ආයෙත් පියාගෙන විනාඩියක් විතර විවේක සුවයෙන් ඉන්න. තේරුණා නේද? ඒක පාරට ඇස් දෙක ඇරලා නිකන් ඉඳපන් ටක් ගාලා ආය පියා ගන්න ඕන. මොකද ඒක පාට අර බොහෝ වේලාවක් ඇස් පියාගෙන සමාධියක හිටියෙන් පස්සේ ඒක පාට ඇස් දෙක අරින්න හොඳ නැහැ. ඇස් දෙක අරින්න ඇරලා ඒ ඒ සමගම පියා ගන්න ඕනේ. පියාගෙන නිකන් ඉන්න එකයි තියෙන්නේ. විවේක සුවයෙන් ඉන්නවා. ඉතින් ඔන්නම් බලනවා සිතිවිලි දැන් එනවද නැද්ද නැවතිලාද කියලා බලනවා. ඊට පස්සේ ආයෙත් ඇස් දෙක ඇරියන් පස්සේ පොඩ්ඩක් අපහසුවක් දැනෙනවා නම් ආයෙත් පොඩ්ඩක් පියාගෙන ඉන්නවා. තේරුණේ? එතකොට මෙතෙන් දැන් අපි කරන්නේ උපේක්ෂක භාවයේ තුලම නවතිනවා. අපි ඉස්සෙල්ලා තුන්වෙනි ධානයේ, දෙවෙනි ධානයේ, පළවෙනි ධානයේ කියලා පහළට බැහැර නැවතුණානේ. දැන් අපි කෙලින්ම උපේක්ෂක භාවයේ තුලම නවතිනවා. ඒතර උපේක්ෂකව බොහෝ වෙලාවක් ඉන්න පුළුවන්. ඔබ මේ එක එක එක එක දියුණු වෙනවා නිසා පිරෙන්නේ නැහැ අපේ මේ ධර්ම ඉවරනේ. බොහොම දියුණුවටම යන්නේ. ශාස්ත්‍රීය වෙන්න ඕනේ. තේරුණා නේද? ඔය ඉස්සර අපිට ඉතින් උගන්ලා තිබුණ හැටියට අපි කිව්වා මේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ දෙවෙනි ධානයේ රූප රාගය ඇති වෙනවා කාම රාගය නෙමෙයි කියා. ඒව දැන් උගාක් වෙනස් වෙලා තියෙන්නේ. එන්නේ එන්නේ එන්නේ මේක පුදුම විදිහේ පිරිසිදු භාවයට යනවා. තේරුණේ? ඒකට ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. කලබල වෙන්න අවශ්‍ය නෑ ඒක. අපි නිතරම දැන් ওই සමාධිය ගැන මම නිතර නිකන් ඉන්න වෙලාවල් වල ওই ධර්මයේ ගැන, සීලය ගැන, සමාධිය ගැන ඒවා ගැන හිතන්න පටන් ගන්නවා මම. ඒ හිතනකොට අර අඩුපාඩු අශාස්ත්‍රීය දැන් තියෙන ඒවා සුද්ධ වෙලා යනවා. දැන් ওই මගේ දේශනාවල සමහර තැන් වල ඇති කලබල වෙන්න එපා. පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ කියාගෙන ගිහිල්ලා මම කිව්වා මෙතන කාමරාගය නෙමෙයි රූපරාගය කියවිච්ච තැන් ඇති. තේරුණා නේද? නමුත් ඒවා අපි සමාධිය පිළිබඳව කරන පරීක්ෂණවලදී ඒවා පුළුවන් තරම් ශාස්ත්‍රීය වෙනවා, පැහැදිලි වෙනවා. තේරුණා නේද? ඒක නිසා ඒ ගැන කලබල වෙන්නත් එපා. මේක බුද්ධිගෝචර වෙන්න ඕනේ, ශාස්ත්‍රීය වෙන්න ඕනේ, පිළිගත හැකි වෙන්න ඕනේ. දවසින් දවස පිරිසිදු වෙනවා. දැන් මගේ දේශනාවනත් ඒ වගේ. අද දේශනාවට වඩා හෙට දේශනාව ප්‍රබල වෙනවා. දුර්වල වෙන්නේ නැහැ හැබැයි. පල්ලෙහාට යන්නේ නැහැ. ඉහළටමයි නැගගෙන යන්නේ. ඉතින් තමාරු කියන ඔබ වහන්සේගේ දේශනා ටේප් කරගෙන වැඩක් නැහැ <laughs> ඒ කියන්නේ අද ටේප් කරගත්ත දේ හෙට කපන්න වෙනවා. කපන්න වෙනවා කියන්නේ වැරදි වෙනවා කියන එක නෙමෙයි ඊට වඩා ඉහළට ගිහිල්ලා ඇඩ්වාන්ස් වෙනවා ටික ටික ඇඩ්වාන්ස් වෙනවා. එන්නේ එන්නේ බොහෝ දුරට මේක අන්තිමට ශාස්ත්‍රීය වෙන්න ඕනේ. මම බලාපොරොත්තු වෙන්නේ ඒක. නිකන් මේ গুপ্ত වෙන්න බෑ මේවා. ශාස්ත්‍රීය වෙන්න ඕනේ. තේරුණා නේද?